ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මාස දෙකකට වතාවක් කැලණිය කිච්චිලි මෙවන් ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ අභියස සිදු කරන මේ මහානුභාව සම්පන්න මහානීය වූ මල් පූජා පින්කම අද දවසේ භාග්‍යතුන් වහන්සේට උපහාර පූජාවක් ඇටියෙත සිදු කරන්න සූදානම් වෙන මොහොත. විශේෂයෙන් මා මේ මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන සුක්‍රන්ත මායාදුන්න මැතිතුමා විශේෂඥ වෛද්‍යාචාර්ය කමානී මායාදුන්න මැතිණිය තමන් ගැන හඳුනාගත් සත්පුරුෂ පිරිස් එකතු කරගෙන ඒ සියලු දෙනාටම මහා පින්කම් සිදු කරගන්න අවස්ථාවන් උපද්දවල දෙමින් බොහෝ දිනාට කුසල් දැස් කරවමින් සත්පුරුෂයන් හැටියට වහවහා සසර සාගරයෙන් එතරට යන්නට ප්‍රාර්ථනා කරන අතර සංසාරගත භවගාමී ජීවිතයේ කෙරවල කරගන්න මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වෙන උතුම් පාරමීන් සම්පූර්ණ කරගෙන උතුම් බෝධීන් සාක්ෂාත් කරගැනීමේ උදාර පරමාර්ථයන් පෙරදරි කරගෙන මේ මහානුභාව සම්පන්න පින්කම් තමන් ජීවිතයේ සීටීටී අංග හැටියට නිරන්තරයෙන් සිදු කරගන්නවා. පිනට දහමද කැමැති සසර බොහෝ පින් ඇති සත්පුරුෂ පිරිස් නිරන්තරයෙන් මේ මහ පින්කම් තියෙන බව අහලා තියෙන බව දැනගෙන තොරතුරු හොයාගෙන ආරාධනාවකින් තොරව මේ ස්ථානයට ඇවිල්ලා බොහෝම සුහදශීලීව හිත සතුට කරගැනීමෙන් මහා කුසල වල නිරත වෙමින් කටයුතු කරලා තම තමන්ගේ ජීවිත කුසලයෙන් පෝෂණයට පත් කරගන්නවා සත්පුරුෂයන්ගේ ආශ්‍රය මහත් වූ සැපයක්. ඒ සත්පුරුෂ සැපයයි ඒ තුලින් මුදුන්පත් කරගන්නේ සසර මඟ සුවපත් කර ගැනීම සඳහා. එහෙනම් අද මේ ඓතිහාසික කිස්තිරි මෙවල් රාජමහා විහාරස්ථානයේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින වාසේ චෛත්‍ය රාජානන් වහන්සේ අභියස විශේෂිත වූ අෂ්ටවිධ ගිලන්පස දානයක් විවිධ සුවඳ තෙල් පහන් විවිධ සුවඳ වර්ග සහිතව සම්දන් වගේ ආලෝක පූජාවල් විවිධ ආකාරයේ මල් වර්ග වලින් භාග්‍යතුන් වහන්සේට උපහාර දක්වමින් මේ මහා පූජාව අප්‍රමාණ සන්තෝෂයෙන් ශ්‍රද්ධාවෙන් මුලින්පත් කරගන්න සූදානම් වෙන මොහොතේ අපි සියලු දෙනාම සකස් කරගත්ත මේ ගිලන්පස දානයේ ප්‍රධාන කරගත්ත මේ සුවඳ පහන් ආලෝකයන් ඊටාම සුවඳ වූ විවිධ වූ මල් වර්ග තුන් වතාවක් ආයාචනා කරලා බුදු පියාණන් වහන්සේට පිළිගැන්වීම සඳහා මං කීවට පස්සේ මේ වාක්‍යයන් කියවලා පූජාව සිදු කරමු. අවසර ස්වාමී නිරෝධ සමාපත්තියෙන් නදී සිටියාත්මෙන් මහා කරුණා සමාපත්තියෙන් නදී සිටියාත්මෙන් අරිහත් ඵල සමාපත්තියෙන් සිතින් නැගී සිටියාක් නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන්ද අසුවක් අනුව්‍යංජන ලක්ෂණයෙන්ද දෙසිය දහසයක් මංගල ලක්ෂණයෙන්ද සවනක් ගන බුදු රැස්මාලාවින්ද සිරු මණ්ඩලක්මින් බබලන්නා වූ සංග මණ්ඩලක්මින් බබලන්නා වූ දේවාපි දේවෝ බ්‍රහ්මාපි බ්‍රහ්මෝ මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේට අප විසින් පිළියෙල කළා වූ මේ සිසිල් පෙන් පූජාවෙන්ද මේ උණු පෙන් පූජාවෙන්ද මේ අත්තරිද ගිලන්පස දානෙන්ද පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා මේ සුවඳ පහන් පූජාවින්ද මේ සුවඳ දුම් පූජාවින්ද මේ සුවඳ මල් පූජාවින්ද මේ සියපත් පූජාවින්ද භාග්‍යවතුන් වහන්සේට පූජා කරමි පූජා කරමි පූජාම වේවා මේ සුවඳ මල් දාමෙන්ද භාග්‍යවතුන් වහන්සේට पूजा करणी पूजा करणी पूजा करणी स्वामी भाग्यतुन वहंस මේ සියලුම පූජාවෝ අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ නිවන වෙනුවෙන් පිළිගන්නාසේක්වා පිළිගන්නාසේක්වා පිළිගන්නාසේක්වා වහන්සේට පූජා වේවා පූජා වේවා පූජා වේවා සාදු සාදු සාදු සැලෙන්නේ පිටුවේ සැලෙන්නේ ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි මේ මහා පින්කම සඳහා වැඩම කොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි පින්කමේ ප්‍රධාන දායකත්වයට අරමින් මේ මහ පින්කම සංවිධානය කරන පුත්‍රන්ත මායාදුන්න නැතිතුමා විශේෂඥ වෛද්‍ය සමානී මායාදුන්න නැතිනිය ප්‍රධානව පින්කමට සහ සම්බන්ධ වෙන සදහවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්තුලේ මේ සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් අපරිමිත සපිතින් මේ වැලිමලුවේ වාඩි වෙලා සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මේ මහා පූජාව උපහාර පූජාවක් හැටියට භාග්‍යතුන් වහන්සේ උදෙසා පිළිගන්වලා බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සද්ධායනා කරලා වන්දනාමාන කරලා බොහෝ කුසල රැස් කරගන්න සූදානම් වෙන මොහොත. මේ අවස්ථාව පිළිබඳව කෙටියෙන් කරුණු කීපයක් සිහිපත් කළොත් එනතන අපේ බුදුරජාණන් වහන්සේ මේ සතර දුක් විඳින අහිංසක සත්වයන් සංසාර සාගරයෙන් එතර කරවන්නේ අපරිණිත පරිත්‍යාග කරපු මහා උතුම් ආනන්ද වහන්සේ. ඒ අපරිණිත පරිත්‍යාගයන් අතර ජීවිත පරිත්‍යාගයේ පවා බොහෝ අවස්ථාවන් වල සිදු කරන්ට ලැබුණා. බණ දාන්නේ, ඒ වගේම අමුදරුවෝ නොඑක් අවස්ථාවන් වල ඒ වෙනුවෙන් පූජා කරන්ට ලැබුණා. දානේ කරන්ට ලැබුණා. අපි වෙනුවෙන් අපේ සංසාර විමුක්තිය වෙනුවෙන් නිරයට යන්න තීරණය කළා නම් කෙනෙක් ඒ බෝධසාණන් වහන්සේ විතරයි. වෙන කවුරුවත් අපි වෙනුවෙන් අපායට යන්න කැපවෙච්ච කෙනෙක් එදා මෙදා කියලා අපිට මුණ ගැහෙන්නෙම නැහැ. ඒ බෝධිසත්වයක්ම විතරයි. එහෙනම් සකල සත්වයා කෙරෙහි මොන තරම් අනුකම්පාවක් බෝධිසත්වයෙක් ළඟ තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂයක මේ දීර්ඝතර මහා භයංකාර සංසාරේ මේ ලෞතර බුද්ධ රාජ්‍ය හොයාගෙන බුද්ධ රාජ්‍ය ලබා ගැනීම වෙනුවෙන් සත්‍යයන් සසරින් එතර කිරීම සඳහා බුදු බව ලබා ගැනීම සඳහා දේශිෂ්ඨ මහන්සි වෙච්ච උතුමාණන් වහන්සේ අපි බෝසතාණන් වහන්සේ ඒ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් මහා කල්ප අසංඛ්‍ය 16යි ලක්ෂ එකක් සම්පූර්ණ කරනකොට උන්වහන්සේට දීපංකර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. දීපංකර භාග්‍යතුන් වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදෙනකොට අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව වැඩ සිටි. ඒ උපදින කාලෙ වෙනකොට. ඒ කාලෙ වෙනකොට දෙව්ලොවින් පිට වෙලා මනුලෝ උප්පත්ති ලැබී ඉතාම ධන ධාන්‍යාදීන් ආදී වූ බ්‍රාහ්මණ කුලයක. අම්මා තාත්තා කලින්ම මරණයටපත් වෙච්ච නිසා හත්මුතු පරම්පරාවක මුළු ධනස්කන්ධයේම සුමේද කුමාරයාට තමයි බාර වුනේ. සුමේද කුමාරයා තමයි අයිතිකරු බවට පත් වුනේ. ගබඩා බාරකරු විසින් සුමේද කුමාරයාට මේ මහා ධනස්කන්ධය පවරන කොට ඇහුවේ මේ ධනය හම්බ කරපු අය ඒ ධනය අරන් ගියේ නැද්ද කියලා. නමුත් ගබඩා බාරකරු සඳහන් කළා රැස් කළා මිස කවුරුවත් ගෙනිච්චේ නැහැ. ඒ නිසා මේ ඔක්කොම වහන්සේටයි. උන්වහන්සේට ඒ ධනය පිළිබඳව අල්ප මාත්‍රයකවත් තෘෂ්ණාවක් ඇති වුණේ නැති බව සඳහන් කරනවා. මේ තරම් ධනස්කන්ධයක් මට උරුම වුණානි කියලා. ඒ ධනය තමන්ගේ හිතින් කොයි විදිහට අත්හැරලා දැම්මද කියලා සඳහන් කරනවා. යම් කෙනෙක් ස්ත්‍රී පුරුෂයන් මල පහ කරලා ආපහු ඒක දිහා බලලා මේ ටික ආපහු ගෙනහිල්ලා තියාගත්තොත් පස්සේ කාලෙක හරි යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරලා හිතන්නේ නැතුව ඒ දිහා බලන්නේවත් නැතුව බැහැර කරලා යම්සේ යන්නේද ප්‍රවේද තාපසතුමත් මේ අත්මුතු පරම්පරාවක ධනෙ දැහැරසදී විදිහට කියලා සඳහන් කරනවා. සත්‍විරුවන්ගෙන් අහලා ගුරු ධනස්කන්ධේම දන් දුන්නා. ඒ මහා ධනස්කන්ධේ දන් දීලා වනාන්තර ගත වෙලා ධ්‍යාන අභිඥා සම්පූර්ණ කරගත්තා. මේ කාලේ තමයි දීපංකර භාග්‍යතුන් වහන්සේ මේක පහළ වුණේ. සුමේද තාපසතුම අහසින් යන කාලේ අභිඥාලාදී. ඒ අහසින් යන දවසක තමයි පිරිසක් පාරක් හදනවා දැකලා මේ පාර හදන්නේ මොකටද හදිසියේ වෙන කාරණාව අහලා දීපංකර භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණා. උන්වහන්සේට දානයක් පූජා කරනවා ඒ දාන ශාලාවට වඩින්නයි මේ පාර හදන්නේ කියලා සඳහන් කරාම අප්‍රමාණ ප්‍රීතියටපත් වුණා. එදා තමයි දීපංකර භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච බව දැනගත්ත දවසේ. අනේ මේ පාර හදන්න මටත් ටිකක් හරි ඉඩක් දෙන්න කියලා බගෑපත් ඉල්ලීමක් කරගෙන පාර හදන්න ඉඩක් ලබා ගත්තා. නමුත් ලැබුණේ කාටවත් මේ මොහොතේ ගොඩ කරන්න බැරි විශාල මඩවල. පිරිස ගන්නවා තාපසතුමාට 이르දි තියෙනවා. 이르දියෙන් මේ මඩවල ගොඩ කරන්න පුළුවන්. ඒක තමයි පිරිසගේ බලාපොරොත්තු. ඒ නිසා තාපසතුමාට මඩවලම ලැබුණා. නමුත් තුමේද තාපසතුමා දන්නවා මේවල අවශ්‍ය නම් මට රන්රුවන් මුතු වරුසා වස්ත්‍රවල ගොඩ කරන්න පුළුවන්. ඒ වුණාට ඒක මට තරම් නෙවෙයි. ඒක මට බොහෝ පින් ලැබෙන ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා කායික ශ්‍රමය යොදලා මගේ ගතේ සිටේ ශක්තිය යොදලා දාගිය මුගුරු අගුරුවලම මේ වලසුරෝලා පිළිසිද්ධ කරන්න ඕන කියන හැඟීමෙන් තමයි මේ වල ගොඩකට ගොඩ කරන්න පටන් යම් වෙලාවක් මේ වල ගොඩ කරමින් ඉන්න වෙලාවේ මිනිස්සුන්ගේ සාදුකාර හඬ ඇහෙනකොට ඒ දිහාව හැරිලා බලනකොට දීපංකර භාග්‍යතුන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආයු වළඳන බුදු කෙනෙක් විශාල දේහධාරී භාග්‍යතුන් වහන්සේ පවණක් ගන බුදුරැස් විදිත උනේ ධනරම් සඳක් වගේ භාග්‍යතුන් වහන්සේ ඈතින් වදිනවා දැක්කා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය විහිදෙන රශ්මි මාලාවක් භාග්‍යතුන් වහන්සේගේ උත්තරීතර බවක් දැනගත් සුමේද තාපසතුමා කල්පනා කළා අනේ මේ මහා පුරුෂයාණන් වහන්සේට පූජා කරන්න යමක් මට මේ මිහිතලේ නම් මදි මාදෙන් වහන්සේට ගැළපෙන්න මම පූජා කරන්න කියලා හිතමින් ඉන්න වෙලාවේ තමයි සිහිපත් වුණේ වෙනනම් වටින වස්තුවක් නැහැ මට මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව මගේ ජීවිතේ මම අද භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ පූජා කරනවා කියලා. එහෙම හිතලා තමයි අර මඩවල උඩ දිගහැරිලා භාග්‍යතුන් වහන්සේ ඇතුළු ලක්ෂ හතරක් මහරහතන් වහන්සේලාට තමන් වහන්සේගේ ශරීරය ඒ දණ්ඩක් බවට පත් කරගෙන එහා පැත්තට වඩින්න අවස්ථාව සැලසෙමින් මේ මඩවලේ සැතපීමේ. මේ කාරණාව බොහොම කෙටියෙන් සිහිපත් කරන්නේ මේ ඉන්න සියලු දෙනාම මේ කරුණ නොදන්නායේ නොවේ. නමුත් හිතේ පිට්ඨ ප්‍රසාදේ වැඩි දියුණු කරගෙන කුසලයේ බලේ ශක්තිය වැඩි කරගන්න ඕන නිසායි මේ කාරණාව මෙහෙම සිහිපත් කරන්නේ. මරවලවද දිගෑරිලා මුලින් අතට නැවත වතාවක් Tamange හිත ඔසවලා බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා. ඒ වෙලාවේ සුමේද තාපසතුමාගේ හිත සුමේද තාපසතුමාට කියනවා සුමේද ඔබට ඕන නම් මේ දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ තව මොහොතින් උන්වහන්සේගෙන් බණපද දෙකක් අහලා මේ ගෝර කටුක මහා සංසාර සාගරයෙන් එතර යන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මහවීරය වඩන්න නැහැ බණපද දෙකක් විතරයි අහන්න තියෙන්නේ. තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් එහෙම වුණා නම් සුමේද තාපසතුමා රහත් වෙනවා. එහෙනම් තමන්ගේ හිතම තියෙනවා අවශ්‍ය නම් බණපද දෙකක් අහලා රහත් වෙලා ලක්ෂ හතරක් මහරහතන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා සත් අභිඥා මහරහතන් වහන්සේලාම ආන්නේ ලක්ෂ හතරක් මහරහතන් වහන්සේලා කෙළවර 4 ලක්ෂ ඉස්තිනියා බවට පත් වෙලා මේ බුද්ධාන්තරයෙන්ම සසරින් මිදෙන්න පුළුවන්. එහෙම තියපු තමන්ගේ හිත නැවත සුමේද තාපසතුමාට කියනවා නෑ සුමේද. ඔබ දීපංකර පාදමූලයේ සසරින් මිදිය යුතු කෙනෙක් නෙමෙයි. ඔබ මහා ශක්තිවන්තයෙක්. ඔබ මහා වීර්යවන්තයෙක්. ඔබ මහා ප්‍රඥාවන්තයෙක්. ලෝක සත්‍ය සංසාර සාගරයෙන් එතර කරලවම සසරින් එතර යන්න පුළුවන් මහා වීරියක් ඔබ සතුව තියෙනවා. එවන් වීරියවන්ත මහා පුරුෂයෝ ආත්මාර්ථකාමීව සංයම සසරින් එතර යන එක අපරාධයක්. ඒ හින්දා දීපංකර පාදමූලයේ ඔබ රහත් නොවිය යුතුයි. ඔබ මතු අනාගතයේ සම්මා සම්බුද්ධ රාජ්‍යම මුදුන්පත් කරගත යුතුයි. සුමේද තාපසතුමාගේ හිත සුමේද තාපසතුමාට කියනවා සුමේද බඩගින්නේ ඉඳගෙන හාමත් එක්ක දරු පිරිසක් තමන්ගේ අම්මගේ වටේට කැරකි කැරකි කෑම ඉල්ලනවා. හොඳටම හාමස් වෙලා. එහෙම කෑම ඉල්ලමින් දරුවා අඬන අතර අම්මට ලැබෙනවා ඉතාම ප්‍රණීත ආහාර වේලා. ඒ අම්මා අර බඩගින්නේ අඬන දරු පිරිස පැත්තට දාලා ඔවුන්ට නොපෙනී අඳුරු මූලකට වෙලා ඒ ආහාරය ගිල දැම්මොත් ඒ අම්මා කොහොමද සුමේද දීපංකර පාදමූලයේ රහත්වෝ ඔබ ආන්නේ අම්මට සමානයි. නැවත සුමේද තාපස සමාධියේ හිත සුමේද තාපසතුමාටම කියනවා සුමේද දරුවෝ පිට ගෙය තුලින් ගෙට ගිනි අරගෙන අම්මයි තාත්තයි එළි දරුවෝ ඇතුලේ ඉඳලා කෑ ගහලා මව්පියන්ට කියනවා අපිත් බේරගන්න කියලා. දරුවෝ ගෙය ඇතුලේ අඬනකොට අම්මයි තාත්තයි ජීවිතේ හොයාගෙන දුවනවා. සුමේද දීපංකර පාදමූලයේ බුද්ධත්වයේ ලැබුවොත් ඔබ ආන්ගේ මව්පියන් අතරට වැටෙනවා. නැසුමේද ඔබ එතෙන්ට නොවැටිය යුතුයි. මේ සංසාර අහිංසකයේ කියලා කිය අපිට අපි තමයි සසර කතරින් එතර වෙන්න බැරුව සංසාර සාගරේ බඩගින්නේ හාමත් වෙලා පිහිටක් හොයාගෙන අඳාඳා සැරකෙන්නේ අපි සසරින් එතර කරවන්නේ එකම මහා පුරුෂයා තමයි සුමේද තාපසතුමා. එනම් උන්වහන්සේ දීපංකර පාද මූලයේ රහත් වුණා නම් අපි අතරමං කරලා උන්වහන්සේ ඉතා ප්‍රණීත වූ නිවන් රසය අපට නොදී තනියම දුක් විඳ වෙනවා. නමුත් ඒකේ නොවිය යුතුයි කියලා තමයි හිත තමන්ට කියනවා. එනිසාම තීරණය කළා නෑ සුලේද ඔබ සම්මා සම්බුදු විය යුතුමයි. එහෙමනම් මේ ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් මාගේ ජීවිතයේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියන චේතනාවෙන් නැවත වතාවක් උන්වහන්සේගේ හඳ මඩලක් වගේ බඩලින් තිබිච්ච මුව මඩල අර මඩවල මතම පියාගත්තා. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වූ දෙවියන්ගේ ජීවිතේ උන්වහන්සේට අහිමි වුණේ නැහැ දීපංකර භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේ තමයි සුනිල් ශාස්ත්‍රතුමාට නියත විවරණ ලැබලා දුන්නේ. මේ නියත විවරණ ලබාගෙන වෙලාවේ 10000ක් ලෝක සත්වල ලෝක ධාතුව කම්පා වෙනවා පිළිතුරු. සුනිල් ශාස්ත්‍රතුමා පාරමිත අදිස්ථාන කරන කොට 10000ක් ලෝක ධාතුව කම්පා වෙනවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ නියත විවරණ දීලා දානශාලාවට වැඩියා සුනිල් ශාස්ත්‍රතුමාට පුෂ්ප උපහාරද දක්වලා ලක්ෂ හතරක් මහරහතන් වහන්සේලාම මල් පූජා කරලා උපහාර දක්වලා උන්වහන්සේලාත් දානශාලාවට වැඩියා. සුමේද තාපස්තුමා විශාල මල් කන්දක් උඩ ඉඳගෙන පාරමිතා අදිෂ්ඨාන කරනවා පෙර බෝසත්වරු බුද්ධත්වයේ වෙනුවෙන් මොනවද කළේ කියලා. ඒ වෙලාවේ තමයි උන්වහන්සේට ආවර්ජනය වෙන්න පටන් ගත්තේ පාරමිතා 10ක් තිස් ආකාරයකින් සම්පූර්ණ කරන්න ඕන ලෞතුරා බුද්ධත්වයේ ලබන්න නම්. ආන්ගේ පාරමිතා ආවර්ජනය කරනකොට මේ නහපලෝ හරියට රසරෝධයක් කරසුනා වගේ භ්‍රමණය වුණා කියලා සඳහන් වෙනවා. සම්බදම් නුවර වාසීන් එකවල් දෙක අදලතුන කියලා සඳහන් කරනවා. පොළොව කරපිච්ච වේවි. මිනිස්සු බයටපත් වුණා දෙවියන්ගේ කෝපයක් ඇති වෙලා වත්ත කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ මේ මහා විපතක් වෙන්න හදනවද දෙවියන් අමනාප වෙලාද පිච්චෙච්ච කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ලෝකයට මංගල්‍යයක් උදා වෙන්නයි අන්න අහවල් තැන සුමේද තාපසතුමා ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා අදිෂ්ඨාන කරනවා ආන්නේ පාරමිතා අදිෂ්ඨාන කරනකොට ඒක මේ පෘථුවියට දරා ගන්න බැරි හින්දා මේ පෘථුවිය කම්පණය සිද්ධ වෙන්නේ නිසා කියලා. මේක බුද්ධත්වයේ කියන එකේ තරම්ම දුෂ්කරයි දුර්ලභයි. කෙනෙක් එතෙන් යන්න හිතනවා කියන එක මේ ආජීවී මහ පොළොවට තේරුම් ගන්න බැරි වැඩක්. ඒකයි දෙව්ලන්න පටන් ගන්නෙ මහ පොළොවේ. මිනිස්සු සියලු දෙනාම සුනිල් තාපසතුමා ළඟට ගිහිල්ලා මල් පූජා කරලා වැඳලා කිව්වා ස්වාමීනි ඉහළ තැනින් වතුර දැස්සේ නැත්නම් පහළ තැනින් බහිනවමයි. දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ රහත් වෙන්න බැරි වුණොත් ඔබ වහන්සේගේ ශාසනය අපි රහත් වෙනවමයි කියලා කුලේ සාපෘෂ්ඨමාර පොරොන්දු වුණා මිනිස්සු. ඒ සඳහා අපි දෙපින් කරනවා කියලා. පාරමිතා අදිස්ථාන කරගෙන මේ කාලේ මිරේට යන්න වෙන බව උන්වහන්සේ හිතට දන්නවා. නමුත් අපි වෙනුවෙන් ඒ විරාගමන උන්වහන්සේට තවත් එක අවස්ථාවක් විතරයි. කී පාරක් උන්වහන්සේ මෙරේට ගියාද මේ පාරමිතා අධිෂ්ඨාන කරනකොට සංසාරේ මොනතරම් භයානකයිද? පාරමිතා පුරන බෝසතාණන් වහන්සේ මෙරේට ගියපු අවස්ථාවන් බොහොමයි. ඒ සඳහා ජාතික පාළියේ විවිධ තැන්වල උදාහරණ පැහැදිලි කරනවා. තේරී කුමාරයා වෙලා බෝසතාණන් වහන්සේ ඉපදෙනකොට පෙර භවයක අම්මා ඇවිල්ලා කියන පුතේ රජකම බාර ගන්න එපා. කලින් ඔබ අවුරුදු 20ක් රජකම් කරලා ඒ වෙනුවෙන් අවුරුදු 80000ක් නෙවෙයි කියලා. හිතන්න නැවත මේ රජකම බාර ගන්න එපා. ඒකෝ මේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරන කාලේ නෙරේ හිටිය කියන කරුණ කියන එක අවස්ථාවක්. ඒ බව බෝසතාණන් වහන්සේ දන්නවා. නමුත් ලෞතුරා බුදු වෙලා නිරන්තරයෙන් නිරේත යන සත්‍යය සසරින් මුදවන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් මමත් නිරේත ගියාට කමක් නැහැ කියන කල්පනාවෙන්මයි උන්වහන්සේ ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතාදිස්ථාන කරගත්තා. මේ කාරණේ සම්පූර්ණ කරලා අන්තිම ජීවිතේ මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා අවුරුදු 29ක් ගිහි කාම භෝගී ජීවිතයක් ගෙවලා අවුරුදු 29න් අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 35න් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තා. දවස් 7න් බුද්ධත්වයේ ලබන්න තිබිච්ච එක ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6ක් පාස් වුණා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අපි කාරණාව පිටින් සිහිපත් කරමු. මේ ලෞතර බුද්ධත්වයේ සඳහා ගයාවේ බෝධින් වහන්සේ ළඟ වජ්‍රාසනයේ මත උන්වහන්සේ වැඩ ඉන්නකොට දහදහස් සක්වල දෙවිවරු මේ සක්වලේ පිරෙන්න පටන් ගත්තා. අසුරු සිදුරු නැතේ ගියා දෙවියන්ගෙන් පිළිලා. හැමෝම බලාගෙන ඉන්නේ මේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගන්න උතුම් මංගල්‍ය ලෝකයේ තියෙන තුරු. මාරදිගේ පුත්‍රයා කල්පනා කළා සිද්ධාර්ථ කුමාරයා සසරින් එතර වෙන්නයි ලෑස්ති. සිද්ධාර්ථ කුමාරයා මගේ විශේෂපතේ ඉක්මවන්නයි ලෑස්ති. එහෙම වුණොත් අසංඛ්‍ය ගණන් ප්‍රමාණයක් සසරින් එළියට ඇදලා ගන්නවමයි. සකල ලෝක සත්‍යාම ඉන්නේ මහවලක සිද්ධාර්ථ කුමාරයා ලෑස්ති වෙන්නේ ඒ වලින් ගොඩ වෙන්නේ. හැබැයි ගොඩ වුණොත් වලේ ඉන්න කට්ටිය අසංඛ්‍ය ගණන් ගොඩට ගන්නවමයි. නමුත් ඒක නොවිය යුතුයි. සිද්ධාර්ථ සසරේ ඉන්නේ එහාට නොයා යුතුයි. පිළිම තීරණය කළා තමයි මාර්ග දෙරේ වයන්න පටන් ගත්තේ. සඳහන් කරනවා පිළිමතුනේ මේ සක්වලේ මාර්යෝ මදිහින්දා තවත් 10000ක් සක්වලවල මාර්යෝ කැඳවගෙන තමයි බෝධි මූලයට එන්න පටන් ගත්තේ. නමුත් මාර්යාගේ දෙර හඳ ඇහෙනකොට 10000ක් සක්වලවල වලින් ආපු සියලුම දෙවිවරු සියලුම බ්‍රහ්මයෝ තම තමන්ගේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක හොයාගෙන යන්න ගියා. නාගලෝකයෙන් ආපු නාගරාජවරු සියලු දෙනාම නාගලෝකයට ගිහිල්ලා කටක් වහගෙන බඩට අත තියාගෙන මුණින් දිගාරින කියලා සඳහන් වෙනවා. දෙවිවරු සියලු දෙනාම දිව්‍ය ලෝකවලට ගියා. බෝසතාණන් වහන්සේ විතරයි. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි රාජාණන් වහන්සේ ළඟ කෝටි ප්‍රකෝටි ගණන් මාර්ගීසක් නැදුණු වහන්සේ කන්නලා. ඉතින් මේ පිටට කවුරුවත් ළඟ. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි වහන්සේ විතරයි ළඟ ඉන්නේ. නමුත් සඳහන් කරනවා ආපු මාර පිරිස දෙන්නෙක් ළඟ එක ආයුධයක් තිබුණේ නැහැ කියලා කෝටි ගාණක් ඇවිල්ලා ඉන්නවා ආයුධ විවිධ වර්ගයේ ආයුධ තමයි තියෙන්නේ. ගිරිමේකලා කියන ඇතාගේ පිටේ නැගලා දෙදුම් 100ක් දිගයි කියලා සඳහන් කරන්නේ ගිරිමේකලා කියන හස්තිය. ඒ ඇතාගේ පිටේ නැගලා මාළදීගේ පුත්‍රයෙක් ඇවිල්ලා ඉන්නවා 7000ක් මවාගෙන වර්ග 1000ක ආයුධ ඇති තියෙනවා. මේ සියලු දෙනාගේම බලාපොරොත්තු වෙන්නේ සියලුම ආයුධවලින් බෝසතාණන් වහන්සේට දාලා ගන්න. එතන මේක ආයුධ වර්තාවක්. මේ ආයුධවලින් ගහන්න ලැහැත් වෙනකොට දෙවිවරු පුදුම විදිහට කම්පණයටපත් වෙනවා කියලා සඳහන් කරනවා. ආන්ගේ කම්පණයටපත් වෙච්ච නිසා සිද්ධාර්ථ ලෝකතාණන් වහන්සේ අද බෝධි මූලයේ බුද්ධත්වයේ නොලබාම ජීවිතේ සමුගනී මායාවේ ප්‍රහාරය නිසා ඒක මොනතරම් ලෝකයේ පාඩුවක් වේද ඒක ලෝකයේ මොන තරම් අපරාධයක් වේද ඒ හින්දා දෙවියන්ට කෑ ගැහුණා කියලා සඳහන් කරනවා හා හා කියලා කෑ ගැහුවා කියලා. නමුත් ගෝසතාණන් වහන්සේ එක්කවත් උන්වහන්සේ ළඟ අල්ප මාත්‍ර බියක් නැතිව බව සඳහන් කරනවා කපුටු රෑනක් මැද්දේ ස්වර්ණහංසෙක් වගේ ඉතාම නිර්දේශව වැඩින්නේ ගෝසතාණන් වහන්සේ දන්නවා මායාවේ පිරිස මොන තරම් ශක්තිමත් වුණා මායාවේ පිරිස මොන තරම් බලවත් වුණා මාරපීඨට මොනවා කරන්න පුළුවන් වුණා මාරයට බය සියලුම දෙවිඳුන් නාගයන් පැනලා දිව්වා මම කවදාවත් නොදුවන බවත් දුවන්න හේතුවක් නැති බව මේ ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන් මේ වජිරාසනය වෙනුවෙන් මහා කල්ප අසංඛ්‍ය හතරයි ලක්ෂ එකක් තිස්සේ පාරමී සම්පූර්ණ කරලා මා ලබාගත් ඒ කුසලාන භාවයේ මාගේ පාරමී ශක්තිය හරියට විනිහිලක් වගේ මා මේ පාරමිතා ශක්තිය නැමැති ගිනිගුල ළඟ වසවර්තියාගේ පිරිස පළඟටියන් හා සමානයි කියලා උන්වහන්සේ කිව්වේ. ඒ සියලු දෙනාම මේ පාරමී ශක්තිය ගව දන ගන්න අය. නමුත් වසවත් කුමාරයා සඳහන් කළා වර්ෂා 9ක් වස්සලක් බෝසතාණන් වහන්සේ ඉවත් කරගන්න විනාශ කරගන්න බැරි වෙච්ච නිසා අන්තිමට කතා කරලා කිව්වා සිද්ධාර්ථ නැගිටපන් ඔක මගේ ආසලේ කියලා. සාක්ෂි අහනකොට කෝටි ගාණක් මාර්යය සාක්ෂි දුන්නා. සිද්ධාර්ථටත් සාක්ෂි තියෙනවද කියලා අහන අහුව මාර්යා සිද්ධාර්ථ ඔබටත් සාක්ෂි තියෙනවා. බුදුසසුන මහසී සිහිපත් කළ අවස්ථාවේ මේ ආසනයේ වෙනුවෙන් මම පාරමිතා අපිරුව නිසා මේ ආසනයේ වෙනුවෙන් ඔබ පාරමිතා පිරුවේ නැහැ. මේ ආසනයේ වෙනුවෙන් මම පුරාපු පාරමිතා ගැන මේ වෙලාවේ මට හිතන්න ඕනෙත් නැහැ. පාරමිතා සම්පූර්ණ කරපු අන්තිම ජීවිතයේ වෙස්සන්තර ආත්ම භාවයේ මම දන් දෙනකොට මේ මහ පොළොව හත් පතාවක් හම්බා වුණා. ඒ නිසා උන්වහන්සේ මහ පොළොව දිහාට ශ්‍රී හස්ත ධාතුවේ දිගු කරලා මහ පොළොවෙන් ඇහුවේ එදා මං වෙනුවෙන් කම්පා වෙච්ච මහ පොළොව මේ වෙලාවේ කම්පා වෙන්නේ නැත්තේ කියලා. මහ පොළොව කම්පා වෙන්න ගත්ත තරම් යදින් 100ක් දිග ගිරිමේ කළ හස්ති රාජයා පිට හොලවලා වසවර්ති මාරයා විසි කරලා බෝසතාණන් වහන්සේ ළඟ දාන ගහනකොට අනිත් සියලු මාර පිරිස මහ හුලඟකට අහු වුණ පුළුන් ගොඩක් වගේ සී සීකර ඉහිරෙනවා වගේ පුළුන් මාර්යෝ දෙන්නේ එකමගම යා දුවන්න පටන් ගත්ත කියලා සඳහන් කළේ ඉර බැහැලා යන්න කලින් මාර ප්‍රාජී කරලා ලෝතුරා සම්මා සම්බුදු රාජ්‍ය මුදුපත් කරගත් අපේ භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රී ලංකා දීපේ තියෙන පුංචි රටට තුන් වතාවක් වැඩම කරන්න තියෙනවා. උන්වහන්සේ තුන් වතාවක් වැඩම කරන්න තියෙන්නේ මේ ඓතිහාසික කැලණියට. කැලණියට වැඩම කරපු වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ ආසන්නයේ තියෙන මේ කැළණි නදියෙන් ශ්‍රී ශරීර ධාතුව දෝහණය කරගත්ත පැන්සන් වුණා කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ පැන්සන් වෙන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඇඳගෙන හිටපු ජල සාතිකාව. එමනම් අද අපි කියනවා නාමක දෙය කියලා. ඒ ජල සාතිකාව තමයි මේ චෛත්‍ය ගර්භයේ තුල තැන්පත් කරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. එවන් පූජනීය භූමියකයි අපි මේ වැඩේ. අපි වාඩි වෙලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේගේ රන්වන් වූ පාද පද්මයන්ගෙන් ස්පර්ශය ලැබූ පුණ්‍ය භූමියක් මෙතන. එවන් භූමියක ඇවිල්ලා මෙහෙම වාඩි වෙන්න අපිට සසර බොහෝ පිං තියෙන්නේ. මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම වාඩි නොවිච්චය මේ රටේ කොච්චර ඉන්නවද? එහෙනම් සුදු පිරිසකට මේ පිළ තියෙන්නේ. නමුත් මේ සත්පුරුෂෝ නිසා කවදාවත් මෙතන ඇවිල්ලා වාඩි නොවිච්චයට මෙතන ඇවිල්ලා වාඩි වෙලා මහ පිංකම් කරගන්න අවස්ථාව සැලසීලා තියෙනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වෙච්ච පුණ්‍ය භූමියේ අද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවිශේෂී වූ පහාර පූජාවක් ඒ තමයි මේ ගිලන්පස දානයේ සහිතව මේ අලංකාර වූ පුෂ්ප පූජාව. උතුමන් වහන්සේලා පිළිමම ලෝකේ සැපය. බෝධින් වහන්සේට පූජා පැවැත්වීම, චෛත්‍ය රාජානන් වහන්සේට පූජා පැවැත්වීමත් උතුමන් පිළිමමයි. පිළිතුරේ මේ කාරණාව සිහිපත් කරනකොට මතක් වුණේ අපදාන පාළියේ සඳහන් වෙන උත්තර මහරහතන් වහන්සේ පිළිබඳව. මේ කල්ප 34000කට කලින් ලෝකේ පහළ වුණ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් දැක්ක එදාට උත්තර මහරහතන් වහන්සේ එදා විද්‍යාධාරයේ පෙළකුත් අරගෙන අහසින් යන ගමන් තමයි දකින්නේ හිමාල පර්වත මුදුනේ ගිනි කඳක් වගේ ලෝක ධාතුවම ආලෝකමත් කරමින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න. ඒ මෙයින් කල්ප 34000කට කලින් භාග්‍යතුන් වහන්සේගේ ශරීර ගහතෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මි ධාරාව දැකලා අප්‍රමාණ ප්‍රීතියට පත්වෙච්ච මේ විද්‍යාධරයා හිමිහිලි මල් තුනක් අරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට පූජා කළා. ආන්ගේ මල් තුන භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන් භාග්‍යතුන් වහන්සේගේ හිසට ඉහළින් පිහිටියා කියලා සඳහන් කරනවා. ඒක දැකලා අප්‍රමාණව සතුටටපත් වුණා. එයින් ප්‍රීතියටපත් වෙච්ච මේ විද්‍යාධරයා මරණයෙන් පස්සේ දෙව්ලොව උපදිනවා. අප දානපාලියේ සඳහන් කරනවා මහා කල්ප 34000ක් ගත වුණා සතර අපායට කවදාවත් නැතුනේ නැහැ. දෙව්ලොවයි මනුලොවයි සැරිසරුවා. ඒ අර මල් පූජාවේ ආනුභාවයෙන් තවත් බොහෝ කුසල් දැස් කරගන්නේ දෙව්ලොව යන කොටත් පින් කරනවා මනුලොව වෙන කොටත් පින් කරනවා. මෙරේට කියන්නේ දෙව්ලොවයි මනුලොවයි තමයි මහා කල්ප 34000ක් ජීවත් වෙන්නේ. එහෙම කාලය ගත කරමින් තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට උත්තර කියන නමින් මනුස්ස ලෝකෙට පහළ වෙලා ගෞතම බුද්ධ ශාසනය පැවිදි වෙලා මහරහත් බෝධිය සාක්ෂාත් කරගත්තා. එනම් ඒ වෙනුවෙන් කෙලී පිළිවිදි මල් තුනක් පූජා කරන්නේ. උත්තර මහරහතන් වහන්සේගේ අපදානය ඊට වඩා හොඳ දිගයි. එදා මල් තුනක් පූජා කරලා තමයි එහෙම කුසලයක් රැස් කරගන්න. අද ජීවමාන භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මොනතරම් මල් පූජාවක් සිද්ධ වෙලා. විවිධ ආකාරයේ මල් බුදුරජාණන් වහන්සේ ළඟ සුදුසු සුදුසු ආකාරයේ මල් පූජාවල්. ඊටාම සිනිදු මල්, ඊටා සුවඳ මල් බුදුරජාණන් වහන්සේ ළඟ තැන්පත් කරලා. භාග්‍යතුන් වහන්සේගේ ළඟින්ම තැන්පත් කරන්න සුදුසුයි ඊටා සිනිදු මල්. ඇඟේ ගෑවුනහම හොඳ සුවයක් දැනෙන පහසක් දැනෙන මල්. රෝස මල් පිටි වගේ දේවල් ඇඟේ දැවෙනකොට බොහොම මෘදු මොලොක් ස්වභාවයක් දැනෙනවා. එහෙම බය හරි වටිනවා බාධිතුනාසගේ ළඟින්ම කියන්නේ. ඊළඟට සුවඳමයි ඊළඟට තැන්පත් කරනවා. විවිධ පාසමයි, වරිවාරණමයි රටා හදන්න හරි වටිනවා. ලස්සන රටා බවන්න පුළුවන් මේ මල් වලින්. එහෙමනම් මේ මල් පූජාව භාග්‍යතුන් වහන්සේ ළඟ ගැළපෙන ගැළපෙන විදිහට අපිට මෙහෙම බැලුවට යම් වෙලාවක උඩට ගිහිල්ලා මේක බලන්න පුළුවන් වුණා නම් හරියට චෛත්‍ය රාජයන්න් වහන්සේගේ මේ මළුවේ මේ නෙළුම් මල් පොකුරු පොකුරු මහපොළෙන් මතුනා වගේ තමයි උඩ ඉඳලා බලවනා තියෙන්නේ. එහෙනම් ඒ තරම් අපූර්ව උපහාර පූජාවක්, මල් වැල් පූජාවක්, විදුලි ආලෝක පූජාවක් මේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ සිදු කරලා තියෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. එහෙමනම් මොන තරම් කුසල රැස් වුණාද? කොයි තරම් කුසල් බොහෝ දිනාට බෙදුවද? කී දෙනෙක් අපි නිසා කුසල් රැස් කරගත්තද? මේ කියන කාරණාව හිත හිතා සතුට වෙන්න පුළුවන් මහපින්කම් සිදු කරගැනීමේ පාරමිතා සම්පූර්ණ කරගන්න වීරිය වැඩෙන සත්පුරුෂයන් දෙදෙනෙක් තමයි සමානී මායා දෙන්න නැතිනිය දුක්ලන්ත මායා දෙන්න නැතිමත්. ඒ අය පාරමිතා සම්පූර්ණ කරනකොට තව බොහෝ දෙනා ඒ වටේ පින්කම් කරනවා. පින්නතින් යම් කෙනෙක් අපි හැම දෙයක්ම කරනකොට අපිත් එක්ක එකතු කරගන්න හිතෙනවා නම් ඒ සසර අපිත් එක්ක එකට ආපු අයමයි. ඒ කාරණාව එහෙමම පැහැදිලි කරනවා. ඒ නිරන්තරයෙන් එකතු වෙන්නේ එකතු කරගන්න හිතෙන සසර එකට එන අයමයි. එහෙනම් දවසක සසරින් මිදෙන්නේ ඒ සියලු දෙනාම සසරින් මුදවගෙනමයි. එහෙනම් එහෙම එන සත්පුරුෂ පිරිසක් තමයි නිරන්තරයෙන් මේ පින්කම් වලට සූදානම් වෙන්නේ. සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න යම් කෙනෙක් කල්පනා කළා නම් ඒකට කියනවා සුවිශේෂී කාරණාවක් මෙලෙස කියනවා මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා එකක්. මේ දසවස්තුක සම්මාදිට්ඨිය යමෙකුට නැත්නම් ඔහු හරියටම සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නේ නැති කෙනෙක්. බුද්ධ ශාසනයට එන්න මේ සම්මාදිට්ඨිය අරන් එන්න ඕනේ. පැකියාවක් ගන්න යනකොට සුදුසුකම් ටික අරන් යන්න ඕනේ වගේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නකොට මේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්ත වෙලා ඉන්න ඕනේ පුද්ගලයා. ධර්මයේ සඳහන් කරනවා යමෙක් ළඟ දසවස්තුක සම්මාදිට්ඨිය නැත්නම් ඔහු මුලින්ම දසවස්තුක සම්මාදිට්ඨියට ඇතුළු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔහුට දේශනා කරන්න ඕනේ. ඒ සම්මාදිට්ඨිය නැතිවොත් ඔහු භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පිළිගන්නේ නැහැ. ඒකයි ඒ සම්මාදිට්ඨියෙන් යුක්ත කරලා බුද්ධ දේශනාව ඔහුට කරාම තමයි ඒක තේරුම් අරගත්ත ඔහුට චතුරාර්ය සම්මාදිට්ඨිය ලැබෙන්නේ ඊට පස්සේ. ආන් එහෙම නිසා යම් කෙනෙක් දසවස්තුක සම්මාදිට්ඨියෙන් එක කරුණකින් හරි එළිය නම් ඉන්නේ ඔහුට කවදාවත් චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ. ඔහු හරියටම බුද්ධ ශාසනය පිළිපියා වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාව දසවස්තුක සම්මාදිට්ඨියෙන් සාකච්ඡා කරන වෙලාව නෙමෙයි. මේ දසවස්තුක සම්මාදිට්ඨියේ තුන්වෙනි කාරණාව තමයි අත්ති හුතං කියලා කියන්නේ. පළවෙනි එක අත්ති දින්න, දෙවෙනි එක අත්ති ඉත්තං, එන්න ඒක අත්හිතං. ආහුත සංඛ්‍යාත දානයක් කියලා. ඒකේ මහා පූජාවේ ආනිසංස තියෙනවා. එතන සමහර කෙනෙක් අද කියනවා ඇයි මොකටද මහා පූජාවල් කරන්නේ? ඇයි මේ තරම් මල් ගොඩක් ගෙනල්ලා ඇයි මේ මල් කඩලා පරිසරය විනාශ කරන්නේ? පරිසරයේ තිබිච්ච ස්වභාව సౌందර්යය විනාශ කරනවා. ඊට පස්සේ මේ මල් ගොඩ මේ තැන තැන් වල දාලා මේ පරිසරය විනාශ කරනවා. ඉතින් මෙච්චර මල් පූජා කරන්නේ මොකටද? එක මලක් දෙකක් පූජා කරනවා නෙවෙයි. මෙච්චර වියදම් කෙරුවේ මොකටද? ඒක නැති දෙයක් කෙනෙකුට බෙදලා දුන්නා නම් සෑම දුන්නා නම් ගෙවල් හදලා දුන්නා නම් මේ තරම් පහන් පත්තු කෙරුවේ මොකටද? මෙච්චර ගිලන්පස මොකටද? ඒක පහනක් මදිද? ඒක ගිලන්පස වීදුරුවක් එක පැන් කෝප්පයක් මදිද? ඒක ඉච්චර විනාශ කරලා දාන්න කියලා සමහර අය එහෙම අහනවා ඔබට ඇහිලා ඇති. ඔබෙනුත් අහනවා ඔබටත් කියනවා. එතකොට මේ මොකද මේ කාරණාවේ තේරුම? ආන්නේ අය මහා පූජාවේ ආනිසංස ඇත කියන කාරණාව පිළිගන්නේ නැති අය. එහෙනම් අත්ති හුතං කියන සම්මාදිට්ඨිය තාම ඇවිල්ලා නැති බව. එහෙනම් මේ ශාසනය පැහැදිලි කරනවා එකමලක් පූජා කරන්න නම් මේ වෙච්ච මහන්සිය වෙන්න ඕනේ. මේ පිළිස අද උදේ පාන්දර ඉඳලා මොන තරම් කැපකිරීමක් අවුල් පිළිච්ච අපහසුතාවයන් දරාගෙන සමහර වෙලාවට කුසගිනි වේදනාව ඉවසගෙන මේ වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දරන්න තියෙනවා. විශාල කැපකිරීමක් කරන්න තියෙනවා. විශාල ශ්‍රම ප්‍රමාණයක් මේ වෙනුවෙන් අද දවසේ මෙතන කැප කරන්න තියෙනවා. එන්න මේ විශේෂ කැපකිරීම. මේ මල් සපය ගන්න මොනතරම් දුක් මහන්සියලා උපයාගත්ත මුදලක් වියට හදන් කළාද? මේ මල් සපය ගන්න මල් ගෙන්න ගන්න විශාල මුදලකුත් මේ සඳහා වියට හදන් කළා. කාලය කැප කළා, ශ්‍රමය කැප කළා, ධනය කැප කළා. කෙනෙක් අහන්නේ ඉස්සරහම කලේ. එක මලක් දෙකක් පූජා කරන්න ඒ වගේ කිසිම කැපකිරීමක් කරන්න ඕනේ නැහැ. ඒක කොහේ හරි ගමන යන ගමන් පාරයි කියන බෝධියත් සයිත්‍යයක් ළඟ කරගෙන යන්නත් තිබුණා. මේ වගේ කිසිම වියදමක් කායික මානසික ශ්‍රමයක් දරන්නේ නැහැ. නමුත් පැහැදිලි කළා ආන් ඒක සුළු පූජාවක්. ඒ සුළු පූජාවෙන් කවදාවත් පාරමිතා වැඩෙන්නේ නැහැ කියලා. පාරමිතා වැඩෙන්නේ මහා පූජාවෙන්මයි. එහෙනම් මෙතන තියෙනවා සුවිශේෂී අත්හැරීමක්. හොයා සපයාගත්ත වස්තු මිල මුදල් මේ වෙනුවෙන් කොච්චර අත්හැරියද අද දවසේ තමන්ගේ කායික ශ්‍රමය මානසික සුවය මේ වෙනුවෙන් කොච්චර අත්හැරියද තවත් විවිධ දේවල් මේ වෙනුවෙන් මොනතරම් පරිත්‍යාග කළාද ඉතින් ඉඳලා මේ මොහොත වෙනකම්ම මේ කාලේ අත්හැරලා තියෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හොයා සපයාගත් වස්තුවක් අත්හැරලා තියෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ පරිසරයේ විචිත්‍රවත් කරන මේ විවිධාකාර මල් අරගෙන උපහාර දක්වලා තියෙන්නේ ලෝකේ පහළ වෙච්ච හැම මලකටම වඩා සුගන්ධවත් වෙච්ච සදාම පුෂ්පරාජයාණන් ඉදිරියේ අපි හොයාගත්ත මේ පුෂ්ප උන්වහන්සේගේ පරිවාර සම්පත්තීන් හා සමානයි. එහෙනම් උන්වහන්සේටයි මේ පූජාව අපි කරලා තින්නේ මේ මේවට තමයි මහා පූජාවල් කියලා කියන්නේ. මහා පූජාවෙන් තමයි පාරමිතා ලැබෙන්නේ. එකක් අත්හැරීම දානය සම්පූර්ණ වෙනවා. අනික මේ පින්කම තනියම කරන්න ගත්තා නම් මායාදුන්න මැදිනීට ප්‍රතිතුමාට තනියම නම් මේ පූජාව මේ විදිහට සංවිධානය කරගන්න බෑ. සත්පුරුෂ පිරිසක් ඕනෙමයි. ආන් එහෙම පිරිසක් එකතු වෙච්චාම ඒ අයට පිළිසිද්ධ කරගන්න අවස්ථාවක් හදලා දුන්න. ඊළඟට මේ එක එක කටයුතු වල ඒ ඒ අය යෙදෙව්වා. ඕගොල්ලෝ ගිලම්පස හදන්නේ, ඕගොල්ලෝ මල් හදන්නේ, ඕගොල්ලෝ මල් වැල් දාන්නේ, ඔය අය පහන් හදන්නේ. ඔයගොල්ලෝ පහන් වලට තෙල් දාන්නේ. මේ කටයුතු 100කට ඒ අය යොදවන්න ඕනේද? එතකොට ඒ යොදවනකොට සුදුසු සුදුසු අය තෝරලා තමයි යොදවන්න ඕනේ. මේ කාරණයට අහවලා සුදුසුයි කියලා තෝරගන්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ආන් එතකොට ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වෙනවා. හැබැයි සුදුසු නමුත් ඒ අය ඒකට යොදහම අපි බලාපොරොත්තු වෙච්ච තරමටම හරියටම ඒ අය ඇති ඒකට ඉති වෙන්නේ නැතිකොට පුතඥන නිසා අපේ හිතේ ද්වේෂ සහගත හිතක් ඇති වෙන්නත් පුළුවන් මං හිතුවේ එහෙම නෙමෙයි නමුත් ඊළඟට නැවත සිහියෙල්ල කල්පනා කරනවා නෑ මේ මහ පීතම ගාව මං ද්වේෂ සිත් ඇති කරලා බෑ කියලා පාලනය කරගන්නකොට අපේ හිතේ මෛත්‍රී පාරමිතාව වැඩෙන්න පටන් ගන්නවා දාන පාරමිතාවත් සම්පූර්ණ වෙලා මෛත්‍රී පාරමිතාවත් සම්පූර්ණ වෙලා ප්‍රඥා පාරමිතාවත් සම්පූර්ණ වෙලා මේ පාරමිතා තුනක් සම්පූර්ණ කරගෙන අප්‍රමාණ වූ චිත්ත ප්‍රසාරය හිත තුළ මුදුන්පත් කරගෙන තමන්ගේ හදවත භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න සුරන්ද කුසියක් වගේ සුවඳවත් කරමින් ජීවමාන කරමින් පිරිසිදු කරමින් සද්ධාවේ ආලෝකයෙන් ආලෝකමත් කරගනිමින් මේ මල් පහන් පූජාවත් එක්ක අපේ හදමරල අපේ ජීවිතත් බුදුරජාණන් වහන්සේටම පූජා කරමින් සිදු කරන මහා පූජාවකුයි මේ සිදු වෙන්නේ එහෙනම් මේ ලැබෙන ආනිසංස ප්‍රමාණයන් මෙච්චරයි කියලා කියන්න අපි දන්නේ නැති නිසා. උත්තර මහරහතන් වහන්සේ මල් තුනක් පූජා කරලා නම් මහා කල්ප 34000ක් දෙව්ලොවයි මනුලොවයි විතරක් පරිසරුවේ මේ දහස් ගානක් විවිධ මල් වර්ග වාග්යතුන් වහන්සේට පූජා කරලා ලබන ආනිසංසය කොහොම අප සඳහන් කරන්නේ? ඒ නිසා මනසින් දැකලා සතුටු වෙවි මේසා විශාල මහා පූජාවකුත්මයි භාග්‍යතුන් වහන්සේ කරගත්තේ කියලා. තාම මෙහෙම හිතලා බුදුරජාණන් වහන්සේ දෙසා පුද පූජාවන් පවත්වන්න අපි සුදුසුම බවට පත් වුණා භාග්‍යතුන් වහන්සේ අපි ගැන සුවිශේෂී විශ්වාසයකුත් තියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ රටට තුන් වතාවක් වැඩම කළා කියලා අපි සිහිපත් කළා. ඒ මේ ලංකා වාසීන් පිළිබඳව අප්‍රමාණ අනුකම්පාවෙන්මයි. බුදුරජාණන් වහන්සේගේ අපිට තිබුණ විශේෂ අනුකම්පාව ආන් නිසා කෝටි ලක්ෂයක් සක්වල බුද්ධ රාජ්‍යය. මේ කෝටි ලක්ෂයක් සක්වලේ වෙන කිසිම දිහාකට ලැබිච්ච නැති උත්තරීතර වූ පූජා වස්තුන් අපේ රටට ලබා දෙන්න භාග්‍යතුන් වහන්සේ කීකරු වෙලා අපිට අනුකම්පා කරන්න තිබුණා. එහෙනම් මේ රටේ ඉපදිච්ච අය මොනතරම් පුණ්‍යවන්තද? මොනතරම් ශ්‍රේෂ්ඨද? මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ඒකේ වටිනාකම කාට සීමා කරන්න පුළුවන්ද? කාට මිල කරන්න පුළුවන්කම තියනවාද? එතනදී ලෝකේ දුර්ලභම කාරණා හතරයි එකක් මනුෂ්‍ය ජීවිතය අනික බුද්ධාන්තරය අනික ශර සම්පත් අනික කාරණාව සද්ධර්මය එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් මේ කරුණු හතරම සම්පූර්ණ කරගන්න පුළුවන් ජීවිතයක් අපි ලැබුවා කියලා කියන්නේ ඔබ සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ පෙරනම් කරපු පින් ප්‍රමාණය අප්‍රමාණයි කියලා. පෙර අප්‍රමාණෝ පින් කරලා තියෙනවා. ඒකයි අපිට මෙහෙම මනුෂ්‍ය ජීවිතයක් බුද්ධාන්තරයක නිර්මල සද්ධර්මයේ වැඩ ඉන්න යුගයක ක්ෂණ සම්පත් සහිතව ලැබුණේ තව තාක් පින් කරන්න නිසා ඒ ක්ෂණ සම්පත් උපයෝගී කරගෙන ආපහු අපායට යන දොර අරින්න නෙවෙයි නිසා ඒක තේරුම් ගන්න හොඳ ප්‍රඥාවක් ඕනේ සත්පුරුෂයෝ ඕනේ මේ ජීවත් වෙන කිසි කෙනෙක් කැමති නෑ දැන් ඔතන මැරුණොත් එහෙම මැරෙන්න පුළුවන් මේ මළුවෙන් ඔහොමම මැරලා යන්නත් පුළුවන් අපි ගෙදර ගිහිල්ලා මැරෙන්නත් පුළුවන් මේ වෙලාව නම් හැමෝම බොහොම පින් දැස් කරගත්ත වෙලාවක්. සියලු දෙනාම සිත්තක් ප්‍රීතියෙන් ඉන්න වෙලාවක්. නමුත් පින්නතුනි හෙට ගැන හිතුවේ, අනිත් ගැන හිතුවේ අපි කොයි වගේ ජීවිතයක් ගත කර කර ඉන්න මොහොතක්ද? ආන් එවන් මොහොතක මරණයටපත් වෙලා කවුරුවත් කැමතිද කූඹියක් වෙලා ඉපදෙන්න? හිතුවද මේ ජීවිතෙන් පස්සේ මේ කියන සැප සම්පත් එකක්වත් නැහැ. මේ ඇඳුම් ආයුත්තන් මාළිගා මේ වයාන වාහන මේ ආහාර පාන එකක්වත් නැහැ. පූර්වික වෙලා ඉපදෙන්න වෙයි කියලා හිතුවද කවදාවත් අපි. එහෙනම් හිතුවනම් ඔබ හරි වටිනවා. අපි හිතුවද කවදාවත් මේ සුනකේතුගේ පිරිසෙකුගේ ඇඟේ ඉන්න නැස්කෙක් වෙලා ඉපදෙන්න කවදාවත්. දැසි පිළිවෙලක ඉන්න පණුවෙක් වෙලා ඉපදෙන්න. ගෙරිතුණක් උළු වහලා ඒකම ඉඳින්ද ඒකම කතා හරි සතුටින් ඒක උඩම එහාට මෙහාට දුවදුවා ඒ මතම දරුවන් බිහි කර කර ප්‍රජාව වර්ධනය කර කර ඉන්න ඉහළ දැස්සෙක් වෙන්න කවදාවත් ඔබේ කැමැත්තක් තියෙනවද? තුන්හිසකවත් එහෙම කැමැත්තක් නැති බව ඇත්ත. නමුත් භාග්‍යතුන් වහන්සේ විස්තීකරු නොවි උතුම් සිල් ආරක්ෂා කරගන්නේ නැතුව නිවන් කුසල් රැස් කරගන්න නැතුව කටයුතු කළොත් කොච්චර අකමැති වුණත් උරුමයි තමයි කියන කාරණාව අපි සියලු දෙනාම සැක නැතුව තීරණය කරගන්න ඕන දැනගන්න ඕන. ආ මේ හිඳයි පින්නතනි භාග්‍යතුන් වහන්සේ ලෝක පහළ වුණේ සත්‍යය එවන් සංසාර දුක්ඛයෙන් අත මුදවන්නේ. ආන්ගේ භාග්‍යතුන් වහන්සේ තාම ජීවමානව වැඩ ඉන්න කාලේ ජීවත් වෙන්න ලැබුණා කියලා කියන්නේ උපදින්න ලැබුණා කියලා කියන්නේ මොන තරම් කින් රැස් කරගත්තද කියන කාරණාවවත් හිතලා ඉවර කරගන්න බැරි තරම් ඒ නිසා මනුෂ්‍යත්වය කියලා කියන්නේ අමිත වූ වස්තුවක් මේ ලෝකේ තියෙන අනිත් හැම දෙයකම මිලක් තියෙනවා නමුත් මනුෂ්‍යත්වයට මිලක් නැහැ මනුෂ්‍ය ජීවිතයට මිලක් නැහැ හැබැයි මිලකින් සීමා වෙන දේවල් හරියට පරිස්සම් කරන අපි මේ අමිලෝමි ජීවිතේ පරිස්සම් කරන්න කිසි කල්පනාවක් නැහැ. හරියට අහක දාලා තියෙන යමක් වගේ අහක දාලා තියෙන යකඩ එක මලකට හැදෙනවා වගේ ඉවත දාලා තියෙන යම් දෙයක දූවිලි බඳිනවා වගේ දවසින් දවස දවසින් දවස ශ්‍රේෂ්ඨ වූ අමිල වූ මනුෂ්‍ය ජීවිතයේ කෙලෙස් කුණු වලින් අපිරිසිදු වෙමින් පවතිනවා. නම් පින්නතුනේ වෙනත් වස්තු පරිස්සම් කරනවා මේක පරිස්සම් කරන්නේ. ආ මේක හින්දා ලැබිලා ගිහිල්ලා නෙවෙයි ඉපදෙන්න සිද්ධ වෙනවා. නිසා වැඩියෙන්ම පරිස්සම් කරගත යුත්තේ මනුෂ්‍ය ජීවිතය. විවිධ ක්ලේශයන්ගෙන් අපවිත්‍ර වෙන ජීවිතය. ඒක පරිස්සම් කරලා දෙන්න මඟ කියලා දුන්නේ බුදු පියාණන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි, කිසිම කෙනෙකුට ළඟා වෙන්න බැරි, කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි අචින්තනීය මට්ටමකින් වැඩ ඉන්නේ ලෝක ධාතයේ පහළ වුණ අපි ශ්‍රේෂ්ඨතර වූ සත්පුරුෂයන්න් වහන්සේමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොළ තරම් ගරුයිද යම් කෙනෙක් දන ගහලා වැන්දොත් ඒ වැන්ද කෙනාට භාග්‍යතුන් වහන්සේට වන්දනාව කර නිසා ලැබුණේ අමෘතයමයි නිවනමයි ලැබුණේ ඒ වන්දනා කරපුවාට දෙවිනිස් දෙකකින් උපදින්න අවස්ථාවමයි ලැබුණේ අරහං ගුණයෙන්ම ඒ කාරණාව කියාදරවා ඒ නිසා බුදුරජාණන් වහන්සේට එරෙහි විලා කවදාවත් භාග්‍යතුන් වහන්සේට පිටුපාල කවදාවත් අපිට මේ සසරේ පල්තර හොයන්න බැරි වෙනවා. නමුත් පහත් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිම ඕන තරම් අපි උන්වහන්සේලාට අකීකරුවෙක් නිසා තානත් මේ සංසාර ජීවිතයේ ඉදිනවා. මේ වාසනාවන්ත අවස්ථාව ලැබිලා අපි භාග්‍යතුන් වහන්සේට අකීකරු නොවෙන්න කල්පනා කරමු. මේ භවයත් අකීකරු වෙනවා නම් අය කවද කොහොම ගැලවෙන්න ලැබෙයි. සම්බුද්ධ සදාහන් කළා ඇයි අපේ භාග්‍යතුන් වහන්සේට හත් දවසකින් ලැබෙන්න තියෙන බුදු බව හය අවුරුද්දකින් පරක් වුණේ කියලා. එනිතනේ බුදුරජාණන් වහන්සේට එරෙහිව ඇති කරගන්නා වූ සිතුවිලි මාත්‍රේවා වැරදි විදිහට අපිට කොච්චර විපාක දෙනවද කියන කාරණාව හිතා ගන්න බෑ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ජෝතිපාල මානවක වෙලා ඉපදිලා සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා හොඳටම දන්නවා. බුදුදව මොන තරම් දුර්ලභද කියන කාරණාවක් හොඳටම දන්නවා මේ ගැටිසාර කුම්භකාර කියන තමන්ගේ මිත්‍රයා කිව්වා යාළුවා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වුණා මේක දින හතකට කලින් ගිහිගේ අභිෂ්ක්‍රමණය කළා අභිෂ්ක්‍රමණය කරලා හත් දවසින් ලෝතුරා බුද්ධත්වයේ ලැබුවා යම් බලලා වැඳලා ඉන්නේ කියලා ආ මේ වෙලාවෙ හිතුවා දවස් හතකින් කොහොමද බුදු වෙන්නේ ඒ නිසා එහෙම කල්පනා කරලා කිව්වා හිස බුදු කළ පමණින් බුදු වෙන්න බෑ කාටවත්. ඒ නිසා මොන මහානන්ත වඳින්න යන්න ඕනේ කියලා. ඒ වචනේ මොන තරම් ගරුද නමුත් ගැටිකාර කුම්භකාර වගේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිච්ච නිසා එදාම ඉස්තරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරවලා වැඳලා සමාවක් අරගෙන ඒ ශාසනයෙම පැවිදි වෙලා ඒ ශාසනයේ ඥාන අභිඥා ලැබලා ලෞතර ශාසනය සුරක්ෂිත කරවන්න කටයුතු කරලා අපවත් වෙච්ච නිසා අපායෙන් නිදහස් වුණා එහෙම වුණා නම් මේ බුද්ධත්වයේදීට වඩා කල්යනවා. නිරේගාමීම වෙන්න වෙන තරම් බරපතල වචනය. නමුත් ඒක යකුසලේ තවත් ඉතුරු වෙලා තිබිලා තමයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට දවස් 7කින් තමයි දීගේ අභිෂ්ක්‍රමණය කරලා බුද්ධත්වයේ ලැබෙන්න තිබුණේ. නමුත් හත් දවසින් ලැබෙන්න තියෙන බුදු බව අවුරුදු 6ක් දක්වා දුෂ්කරක්‍රියාවකින් අප්‍රමාණ දුක් විඳින කාලය ගෙවන්න සිද්ධ වෙන්නේ අර වචනේ වැරද්ද නිසා. බෝධිසත්වයෙකුට බුදු කෙනෙකුට කියපු වචනේ තරම් බලපෑවනම් ඔබ ගැන මම ගැන කවර කතාවක්ද භාග්‍යතුන් වහන්සේ තරම්ම ගරු ආන්නේ නිසා අප්‍රමාණ ශ්‍රද්ධාව ඇති කරගත්ත තරමටම භාග්‍යතුන් වහන්සේ අපි සියලු දෙනාම සසර ආරක්ෂා කරනවා ආනුවන් මහෝත්තමයන්න් වහන්සේ උදෙසා නිවන් මහා පූජාවල් සිදු කරගන්න අපි භාග්‍යවන්ත වුණා කියන සතුටු සිත සියලු දෙනාම ඇති කරගෙන අපි සියලු දෙනාම තුනුරුවන්ගේ අනන්ත ගුණ සිහිපත් කරලා සත්නත්‍රේ වන්දනාමාන කරලා අපි පූජාවේ කටයුතු නිමා කරමු. භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණ ඇති කරගෙන මහානාග මහරජුරෝ සේල බ්‍රාහ්මණතුමා පරප්‍රසාදක මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරපු මේ ධාතා 10 තුල අප්‍රමාණ බුදු ගුණ අන්තර්ගත වෙලා තියෙනවා. මේ ධාතා පිට සත්‍යයනා කරලා අපි භාග්‍යතුන් වහන්සේ වන්දනා කරමු. साधु साधु साधु नमो तस् भगवतो अरहतु सब्ब धम्मेषु अपतिहत ज्ञानचारस्य दश बलधरस्य चतुवेशारज्य विशारदस्य सब्ब सत्युत्तमस्य धम्मिस् රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බං යනෝ සම්මා සම්බුද්දස්ස නමාමි වීරපාදේතේ චක්කං පිටතලේ සුභේ වන්දිතේ නරදේහි අනතං දේහි වන්දිතේ ලෝකනාත පුරන්නේකෝ සරණං සබ්බපාණිනං ලෝකේ සයා සමෝනප්ති තාරේහි ජනතං බහුං මහන්න වේ ආදීජ සම්භවේ අපපතිස්සා අපපතිත්තා සංසාරාම චිරං පහේ ඒතරහි තුම්හේ ආපජ්ජ පතිත්තං අධිගච්ඡරි තුම්හා සංවන්දනං කତ୍වා තින්නම්ම බවන්නවා තුවං බුද්ධෝ තුවං සත්තා තුවං මාරාදිගු මුනි තුවං අනුසයේ චිත්වා තින්නෝ පාරේසි මම්පජං උපදීතේ සමතික්කන්තා ආසවාති පදාලිතා සීහෝ අනුපාදානෝ පහින බය බේරවෝ බ්‍රහ්ම භූතං අපි තුලං මාරසේනා පමද්දනං කෝදිස්වානප්පසී දෙය අපි කන්හාදිජාතිකෝ උසභං පවරං දීරං මහේසින් විජිතාවිනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වානප්පසීදති හිනවා වා පරිමෙය්‍යෝ සාගරෝය දුරුත්තරේ තපේව ඥානං බුද්දස්ස කෝදිස්වානප්පසීදති වසුධා යථාපමීයා චිත්තාවන වතං සකා තපේව සීලං බුද්දස්ස වානප්පසීදති අනිල ජෝව අසංකෝ භෝ යථාකාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වානප්පසීදති සාදු گرو